ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාකාමී භාවනානයෝගී ආරණ්‍ය වාසී සියක් නමක් එක ගාථාවෙන් අරිහත්ත්වයට පමුණුවා වදාළ ඕභාස ගාථාවක් මේ කියුනේ. ඕභාස ගාථා කියන්නේ නැති තැනට බුදුරැස් මාලාවක් විහිදුවල ඉදිරියේ වැඩි ඉන්න ආකාරයේ දකින්ද අදිෂ්ඨාන බල පිහිටුවා දේශනා කරන්නේ ඕභාස දේශනා. ඕභාස කියන්නේ ආලෝකය. ආලෝකයෙන් කරන දේශනේ. ඒ දේශනේ සියක් නමක් එකවර අරහත්ත්වයටපත් වුණා. හේතුව ඒ පිළිස දීර්ඝ සංසාරයෙහි වැඩියෙන්ම භාවිතා කළ තිබුණේ බ්‍රහ්ම විහරණ භාවනා හතරෙන් පළමුවෙන්යි මෛත්‍රිය. සංසාරයේදී පුරුදු කරගන්නා වූ යහපත් ධර්මයන් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටි මෙයින් පැහැදිලි වෙනවා. මෙත්තා විහාරී යෝ භික්ඛු යම් පැවිද්දෙක් නැත්නම් යම් යෝගාවචරේ සංසාර දුකින් එතර වීමට කැමති කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් ඒ තැනත්තා සුවපිය ආත්භාවය නැමැති ලෝකයේ ගුණයෙන් නුවණින් ප්‍රතිපත්තියෙන් ප්‍රතිඵලයෙන් බහුලවා ගන්නවා කියන එකයි මේ කෙටි තේරුම. අපි අහලා තියෙනවා ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලය. ස්වර්ණ සාම කුමාරයා උපන්නේ වනාන්තරේ. මෞපිය දෙපළ තවස් ප්‍රමිද්දෙන් පැවිදි වෙ සිටි දුකූල පඬිත සහ පාරිකා කුමාරිකා දෙන්න. මේ දෙන්න බඹලො ඉඳලා දෙන්නේ. දෙන්නා විවාහපත් වුණේ දෙමව්පියන්ගේ ඥාතීන්ගේ බලපෑම නිසා. නමුත් දෙන්නම Brahmacharya වනගතව තවුස්දන් පුරමින් සිටින අතරේ තමයි සීල භේදයක් නොවේ මේ පුත්‍රවල උපන්නේ. ඒ දරුවා කුඩා කලපටන් පෙර ජාති ජාතින් ඉදී පුරුදු කරගෙන ආව බ්‍රහ්ම විහරණ භාවනාව කුඩා කලපටන් පුරුදු කළා. රූපේනොත් බොහෝම ලස්සන රන්වන් පාට ඇති දැනින් ස්වර්ණ සාම කියලා නම තිබි. දෙමව්පිය. ස්වර්ණ සාම දිලිසෙන රන්වන් පාට. මේ දරුවා කුඩා කාලයේ පටන් දෙමව්පියන් බොහෝම ආදරෙන් හදාවඩා ගත්ත කුටියෙම තියාගත්තා. හැබැයි මේ දරුවා තරුණ වයසටපත් වෙන කාලයේදී දෙමව්පියන්ට අනතුරක් සිද්ධ වුණා. ඒ කියන්නේ සර්ප විෂ වැදීමෙන් දෙදෙනාගෙම ඇස් හන්ද වුණා. එදා පටන් මේ ස්වර්ණ සාම කුමාරයා තමයි මව්පියන්ද සීල උපස්ථාන සැලසුවේ. උණුපැන් සිසිල් පැන් සැලසනවා, නාවනවා, ඇඳුම් සෝදා දෙනවා, පලාපල නෙලාගෙන ඇවිත් කවනවා පවනවා ඔක්කොම කරනවා. හැබැයි මේ දරුවාගේ මෛත්‍රී බලය පුදුමයි. මේ වනාන්තරයේම සිව්පාවෝ සතුන් සර්පයෝ පවා ප්‍රාණඝාතයෙන් වැළකී ඔවුනෝ මෛත්‍රී සාගත වුණා. ආශ්චර්යයි නේද? හේතුව මේ දනුවාගේ මෛත්‍රී සිත මුළු අනාන්තරයේ පැතිරී යාම නිසා ඒ විදිහට අපාද දීපාද චතුස්පාද බහුපාද හැම සත්‍යයකම එවාගේ භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේතාදී අමනුෂ්‍යයන්ම කොහොම සමගි සම්පන්න වුණා. මෛත්‍රී බලය තරම් පුදුමයි. අන්තිමේදී මේ දරුවා දැන් ගඟට යනවා වතුර ගේන්න. වතුර ගේන භාජනය බොහෝ සෙයින් ආරණ්‍යවල තියෙන ලබු වලින් හදාගත්ත භාජන. නැත්තම් උණපුරු. මේවා ගෙනියන්න ඕන වෙලාවේදී මෝදෙන්නේ කියනවා මෛත්‍රී බලය. මෝදෙන්න පිටට පිට හේතු වෙනවා මේක පිට දෙන්නගේ පිට මැද්දේ භාජනයේ තියුවාම ඈත් වෙන්නේ නැතුව ගඟ ළඟට යනවා. ගඟේදී වතුර පෙරලා මේ දෙන්නගේ ඇඟ උඩින් කියනවා. පිට දෙක අතරේ මේ මුවන්ට මොනතරම් එතකොට වැටහීමක් ඇද්ද කුටිය ළඟට එනවා මේ වතුර භාජන අරගෙන දර කඩන්න ගියාමත් එහෙම දර මිටියක් හදාගත්තා මෙන්න මූ දෙන්නේ කෙනවා දෙන්න අතරේ මේ දර මිටිය තියෙනවා දෙන්නගෙනත් බස් වෙනවා ඔය වාගේ පුදුම විදිහේ හිතක් පිටක් නැති වස්තුන්ට පවා මේ මෛත්‍රී බලයෙන් පුදුම සැනසෙල්ලක් ලැබෙනවා ඒ වනාන්තරයේ ගස් කොළන් පවා බොහොම ශාස්ත්‍රීයක වුණා. මේ තරම් පුදුමයි මෛත්‍රී බලය. හේතුව මෛත්‍රී සිත වැඩෙන්න වැඩෙන්න ඒ සිත උපදින පවතින වස්තු රූපය පිරිසුදු වෙනවා. වස්තු රූපේ පිරිසුදු වීමෙන් පෙරීගෙන යන මේ ලේ ධාතුව අතිසින් ප්‍රසන්න වෙනවා. ඒ ලේ ධාතුව ප්‍රසන්න වීම නිසා සකල ශරීරය පැතිරෙන්නේ ප්‍රසන්න ලයෙන් උපදින රූප කලාප රූප සයන කොටස් බොහොම නිරෝගී වෙනවා. වර්ණවන්ත වෙනවා. ඒක නිසාම ශාරීරික වශයෙන් තියෙන නොයෙක් රෝගාබාධ පවා යටපත් වෙනවා. එපමණක් නොවේ. ඒ ශාරීරියේ පුරා පහළ වෙන නිරෝගී රූප කලාපවල ශක්තියෙන් ශරීර වර්ණය පැහැපත් වෙනවා. එවැගේම ජීවිතයට අවශ්‍ය කෙටි වෙන හේතු එවත් වෙලා දීර්ඝවස වැඩෙනවා. එවාගෙම කායික බලය, කායික සැපය, එවාගෙම මානසික වශයෙන් ප්‍රඥාවේ අභිවෘද්ධිය මේ සැලසෙනවා. ඒ තමන්ගේ ආත්ම సంతානයේ තුල. ඒ හැද තමන් ජීවත් වෙන වටපිටා පරිසරය බොහොම වාසනාවන්ත බවටපත් වෙනවා. ඒ වාසනාවන්ත කියන්නේ ගස් කොළන් පවා බොහොම ශාස්ත්‍රීයක වෙනවා. මල් පැලයක් වුණා බොහොම ලස්සනට වෙල මල් හැදෙනවා. යෙදී හඳ ගන්න ගස්වල වඩාත්ම උසස් සඳමින් ගෙඩිඵල දාව ඇති වෙනවා. වනාන්තරින්නේ සතුන් පවා බොහොම සමගි වෙනවා. ප්‍රාණඝාත නැති වෙනවා. සතුන්ගේ කලකෝලාහල නැති වෙනවා. මේ වාගේ කුදුම දේවල් ඒවට කියන නිස්සන්ද ඵලය කියලා. නිස්සන්ද ඵලය. මෛත්‍රිය වඩන්නාගේ හිතේ තියෙන පැතිරී යන ආනිසංශ. මේ දේට එදා ස්වර්ණසාම කුමාරයා ජීවත් වුණා. ඔය අතර පිළියක්ක කියන කසී රජුරෝ මෝදනේ මේ ගිහිල්ලා අඳුරන්නේ නැති මේ ස්වර්ණ සාම කුමාරයාට ඊතලයෙන් විල්ල. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා නමං කෝචි උත්තසති නපිහං භායාමි කස්සකි මෙත්තා බලේ නුපත්ද්දෝ රමාමි භවනේ තදා මේ වනාන්තරේ කිසිම සතෙකුට මම් බිය නැහැ මා නිසා කිසිම සතෙකු බියටපත් වෙන්නේ නැහැ මෛත්‍රී බලයෙන් මම මේ වනාන්තරයේ සුවසේ වෙසෙනවා කියලා උන්වහන්සේදා කියලා කියනවා. මේ කෙටි කතාවෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ හිත මුරුදු භාවයටපත් වීමෙන් ලැබෙන අනුසස් මාත්‍රයක්. මෛත්‍රී කියන එකේ තේරුම මුරුදු භාවයයි. මිද සිනේහනේ කියන ධාතුවෙන් තමයි මෙත්ති මෙත්තායන මෙත්තායි තත්තං කියන වචන හැදෙන්නේ. මිද ධාතුවේ pāli භාෂාවේ ධාතු ප්‍රකෘතිය වශයෙන් මිද ධාතුව. ඉන්පරව ප්‍රත්‍යයදීමෙන් මෙත්ති කියලා හැදෙනා මෙත්තා කියලා හැදෙනා මෙත්තායේ සත්තං කියලා හැදෙනා මෙත්තා යනා කියලා හැදෙනවා. ඒ සියලු වචන වලින් කියවෙන්නේ චිත්ත සංකාණයෙහි මෘදු භාවයයි. ඒ මෘදු භාවය කියන්නේ තමාගේ හිත මෘදු වෙන නිසාම ඒ මෛත්‍රී සිත යොමු කරන කුජලයාගේ සිත තුළද ඒ මුරුදු භාවය ඇති වෙනවා. ඒක ආචාර්ය සිද්ධියක්. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරාකේ කියලා කවුරුත් දන්නවා කර්ණීය මිත්‍ය සූත්‍රයේ හත්වෙනි ගාථාව. එහි සඳහන් වෙන්නේ එකම දරුවෙක් ඇති මවේ එකම දරුවෙක් ඇති පියේ තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා දරුවාගේ දියුණුව සලසනවා. දරුවාගේ ආයුෂ වර්ණ සැප බල ඥාන ශිල්පඥාන භාෂාඥාන ශාස්ත්‍රඥාන ධන ධාන්‍ය යස ඉසුරු සැප සම්පත් ලැබෙන්නේ දෙමව්පියෝ දෙන්න පුදුම විදිහේ දරුවාට මෛත්‍රියෙන් පවත්වනවා දිනුව සලසනවා ඒ වගේ තමයි ඒ මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ හිතේ දරුවෙකු ගැන තියෙන දියුණුව කැමැති බව මෙන් හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද හැම සත්‍යයන් කෙරෙහි ඒ ඒ සත්‍යයන් බලාපොරොත්තු වන යහපත් දියුණුවක් යහපත් සැනසෙල්ලක් පිණිස අපේ සිත පැවැත්මට කියනවා මෛත්‍රී කියලා. ඒ මේ මෛත්‍රිය ප්‍රගුණ කර ගැනීම වර්තමාන කාලයට අත්‍යවශ්‍යයි. හේතුව අපේ මේ ජීවත් වෙන අන්තර කල්පය. අන්තර කල්පය කියන්නේ අවුරුදු අසංඛ්‍යයේ සිට 10ට බහගෙන යන කාලේ. අපි බුදුරජාන් වහන්සේගේ උපදින කාලයේ මිනිස්යන්ට පරමාසාරුදු 100යි. වර්ෂ 100කට එකක් බැගින් අඩු වෙලා අඩු වෙලා යන බැගින් දැන් අපි මේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ව 25ක් පරිපූර්ණ කළා. දැන් මේ 26 වෙනි සතවර්ෂය අපි ඉන්නේ. ඒකට අපට අවුරුදු 100න් 25ක්ම අඩු වෙලා. මේ මේ ගිහිල්ලා දස වර්ෂයට බයිනවා අවුරුදු 6500කින්. ඒ වෙනකොට සත්වයෝ මිනිස්සෝ මනුෂ්‍ය ගති නැති තිරිසන් ගති ඇති සත්‍යම් බාටපත් වෙනවා. ඒ කාලයේදී ඔවුනොන් කපා කොටාගෙන තමයි ගැනසෙන්නේ. ඒකට කියන ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. එතකොට මේ අසංකේය අවශ්‍ය ඇති කාලයේ සිට මේ 10 දක්වා බැහැගෙන යන මේ හතරවෙනි අන්තර කල්පයෙහි මිනිසයන්ගේ సంతානේ වඩාත්ම දිදුලන්නේ එවාගෙම දිලිසෙන්නේ ගිනිගන්නේ ද්වේෂය ද්වේෂේ, ව්‍යාපාදේ, ක්‍රෝධේ, වෛරේ, පටිඝ සංඥාව කියන මේ ධර්ම ශක්ති තමයි. මේවා නිවාගෙන තමයි අපේ මෙලව දියුණුවයි, පරලොව සුගතියයි, ශාන්ත නිවනයි සාක්ෂාත් කරගන්න යා හැකි වෙන්නේ. හැම පැත්තෙම සිත අවුල් කරන, සිතට වේදනා කරන, සිත විපක් කරන, සිත දුකට පමුණුවන අරමුණුමයි අහන්ට දකින්න විඳින්න සිදු වෙන්නේ. මේක නිසා ඒ தত্ত্বය ජය ගැනීමට තියෙන එකම ප්‍රතිකාරය තමයි ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ මෛත්‍රී සිත නිතර නිතර භාවිතා කිරීම. සාමාන්‍යයෙන් මේක වාඩි වෙලා ගහක් මුලට එලා කරනවා පමණක් නෙවෙයි. උදේ නිින්දෙන් අවදූතම් පටන් නැවත නිින්දට යනතුරු කාලය තුලදී හැම වෙලාවෙම කවුරුත් කතාවක් නොකරනවා නම් හැම වෙලාවෙම තමන්ගේ සිතේ නිතර නිතර ආවර්ජන කළ යුතු දෙයක්. නිදසුණක් වශයෙන් කියනවා නම් අපි උදේ පාන්දර නැගිටිනකොට අපට පුළුවන් මෛත්‍රී සිතින් අවදි වෙන්න. මේ අපි නිදාගෙන සිටියේ ඇඳ. මේ ඇතිරිල්ල කොට මෙත් මේවා නිෂ්පාදනය කළ ඇත්තු. සකස් කළ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. හිතාගෙන අවදි ඊළඟට අපි දාස් මඳිනවා මූණ හොදනවා ඇඟ පිරිසුදු කර ගන්නවා টয়ලට් යනවා ඇඳුම් ඇඳ ගන්නවා මේ කිදේ ශාරීරික කටයුතු පිළිවෙලවා ඒ හැම තැනකදීම එකක් එකක් ගානේ Taman හිතේ මෛත්‍රී පවත්වනවා. අපි තේපන් පානය කරන නැත්නම් ආහාර පාන ගන්නවා ඒ වෙලාවෙත් අපිට පුළුවන් මේ මෛත්‍රී සිත උපදවා ගන්න. මේ වාගේ හැම කටයුත්තකදීම පුරුදු කර ගන්න ඕන ලිහිසෙම ක්‍රමයක් තමයි මෛත්‍රී සිත. මේක පුරුදු කර ගන්න මුලින් හිතලා හිතලා හිතලා මතක් කරගෙන කරන්න වෙනවා. කල්යනකොට හිතට ගලාගෙන එනවා. හිතට ගලාගෙන නිසා කිසියම් මහන්සියක් නැතුව විහිසක් නැතුව ඒ ඒ අරමුණේදී හැම විටම තමන්ගේ මෛත්‍රිය පවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු හරි රාජකාරී කටයුතු හරි වෙනත් වෙනත් කටයුතු වලදී සාමූහිකව කටයුතු කරන්න තියෙන හැම තැනකදීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය. හේතුව තමන්ට බාධාවක් නොවේ. තමන්ගෙන් අනුන්ට බාධාවක් නොවේ. නිර්පද්‍රතව තමන් කරන කටයුතු සාර්ථක කර ගැනීමට පුදුම විදිහේ ආරක්ෂාවක් සැලසෙනවා. ඒක නිසා අපි ඒ ගැන වඩාත්ම සාමධානව යෙදෙන්නට අදිෂ්ඨාන කරගත වෙනවා. අපේ මේ කෙටිම කෙටි කාලීන ජීවිතයෙන් <clears throat> උසස්ම ප්‍රතිඵලයක් නෙලා ගැනීමට නම් මේ බ්‍රහ්ම විහරණ හතර වැඩි යුතුයි එහින් පළමුවෙන් වෙන මෛත්‍රිය වඩාත්ම ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඉතින් ඉගෙනීමේදී විශේෂයෙන් අපට මෛත්‍රිය අවශ්‍ය වන්නේ අපට සහයෝගය දෙන සහෝදර සහෝදරියන් වශයෙන් එකට ඉගෙන ගන්න පිරිසට. ඒ වගේම අපට අධ්‍යාපනය ලබා දෙන <clears throat> ගුරු මඬුල්ලට අපේ සිතේ මෛත්‍රිය යොමු කරනකොට ඒ හැම දිනාගේම චිත්තසංතාන මු르දු භාවයටපත් වෙන බැවින් Tamanට පුදුම විදිහේ සැලකිල්ලක් වගේම කරුණාවක් මෛත්‍රියක් දක්වනු ලැබෙනවා. මේක අවුරුදු 10කට වගේ ඉස්සර කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තරුණ ශිෂ්‍ය මහත්මිය අපි ළඟට ආවා මෛත්‍රී භාවනා ගැන කරුණ ඉගෙන ගන්න. අවිලා කියනවා මේ දරුවා ස්වාමින් වහන්සේ මම ඉස්සර මගේ මව්පියන්වත් අප්‍රසාදයි. ගුරුවරුන්වත් මගේ කෙරේ කිසිම ප්‍රියභාවයක් මං ගැන තිබුණේ නැහැ. ඉගෙන ගන්න කොටත් මං තනියෙන් තමයි වගේ වැඩ කෙරුවේ කොන් වෙලා. ස්වාමීනි මම ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් කෙටියෙන් මේ මෛත්‍රිය පුරුදු කළා. ස්වාමීන් වහන්සේ මට ඒකේ පුදුම විදිහේ සනසිල්ලක් දැන් තියෙනවා. එකක් තමයි මං ඉස්සර කළු පාටයි. දැන් මං කළු පාට වඩා ටිකක් පාට වෙලා නේද ස්වාමීන් වහන්සේ අහන ඇත්තමයි. එදා වෙනකොට ඒ දරුවාට වඩා ලස්සනයි. ඊළඟට කිව්වා මගේ දෙමව්පියෝ දෙන්නා මට පුදුම විදිහේ සනසිල්ලක් දැන් දක්වනවා. මගේ ගුරුවරු මට පුදුම විදිහේ ආදරයකින් මගේ අධ්‍යාපන කටයුතු වලට සහාය දෙනවා. මම එකට ඉගෙන ගන්න මේ ශිෂ්‍ය සහෝදර සහෝදරියෝ මට බොහෝම අනුකම්පාවෙන් සහයෝගය දෙනවා. ස්වාමීන් වහන්සේ මට අවශ්‍යයි මේකත් වඩා මේක තව දියුණු තිනු කරගන්න කියලා. ඒ සම්බන්ධව අපි කෙටි අනුශාසනාවක් කියලා දුන්නා. ඉතින් මේන් පැහැදිලි වෙනවා අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට මෛත්‍රිය කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ශිෂ්‍යයාට පමණක් මේ ගුරු උරුන්නත් අත්‍යවශ්‍යයි. මේ දෙසුණක් කියනවා නම් දැන් අපි තමන්ගේ අධ්‍යාපන පීඨයට ඇතුල් වෙන්නේ ඉස්සර තමන්ගේ නිවහනේ ඉඳලා එනවා නම් හරි නැත්නම් මේ විශ්වවිද්‍යාලයේම ඇතුලේ නැවතුම් පොලින් එනවා නම් හරි පළමුවෙන්ම තමා අහසින් දෙවියන්ට මෙත් කරන මේ විශ්වවිද්‍යාල ඉදිරියේ අහසේ ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අපේ මේ විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. සෙසු ගුරු මණ්ඩලයේ සමදෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා. අපේ පීඨාධිපතිතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. අපේ පන්තිය වැඩ කරන සහෝදර සහෝදරී පිරිස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ගොඩනැගිලි හැදුවත් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. අනිත් මේ පහසුකම් සැලසුවා නිදුක් නිරෝගී සුවපත් ඔය වාගේ කොච්චරවත් පුළුවන්කම තියෙනවා එන පියවර නඟන සුළු වෙලාවේදී. ඉතින් ඒ වාගේ හැම තැනකදීම අපේ සිතේ මෛත්‍රිය පුරුදු කර ගැනීමෙන් පුදම විදිහේ අස්වැසිල්ල ඇතිව තමන්ගේ අධ්‍යාපන කටයුතු දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිත වටා තියෙනවා අපට හිණහැරදායක උපක්ලේශ කියලා જાතියක්. මේ උපක්ලේශ ජය ගැනීමට මේ මෛත්‍රිය පුදුම විදිහේ උපකාරයක් වෙනවා. එනිසා මේක අපි පුරුදු කරගන්නට වටිනවා. අනික් කාරණය මේ හැම එකකින් අපි බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික సంతානේ සති සමාධි ඥාන ගුණ පෝෂණය කර ගැනීමයි වැඩි දියුණු කර ගැනීමයි. දැන් මේ මෛත්‍රිය වඩන්න වඩන්න ওই ගුණ අපේ సంతානේ වැඩි දියුණු වෙනවා. සතිය වැඩි දියුණු වෙනවා, සමාධිය වැඩි දියුණු වෙනවා, වීර්යය වැඩි දියුණු වෙනවා, ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඒවා වැඩි දියුණු වීම නිසා තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න පුළුවන් වෙනවා. එවාගේම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ප්‍රවේශම් වේතු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමෙන් අධ්‍යාපනය දෙන්නට වටිනවා. බොහෝ අවස්ථාවල උසස් පෙළ කරන සාමාන්‍ය පෙළ කරන සමාජ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාව අප වෙත වෙනවා සමහර අවස්ථාන උපදෙස් ලබා ගන්න. අපි විමසනවා කොහොමද දිනචරියාව පවත්වන්නේ? ඉතින් සමහර දරුවෝ කියන්නේ අනේ ස්වාමීන් අපට පාඩම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. පෙරදා රෑ එක දෙක වෙනකම් පාඩම් කරනවා. හැබැයි අපට උදේ පාන්දර අවදි වෙන්න බෑ. ඉතින් මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු කාලසටහනක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කාල සටහන් දිනචරියාවල් ක්‍රමානුකූලව උගන්වපු ගුරුවරයෙක් හිටියේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවක් තියෙනවා. ඒ දිනචරියාව අනෙක් භික්ෂූන්ට කරන්න බෑ. භික්ෂූන් වහන්සේලාට නියම කරලා තියෙන දිනචරියාව. ඒ කොහොමද? දාස පහකට බෙදා ගන්නවා කොටස්. උදේ වරුව, සවස් වරුව, රාත්‍රී පෙර යම, මැදියම, අලුයම. එයින් జాగරියාන යෝගයේ කියන විශේෂ ප්‍රතිපදාවක් තියෙනවා. జాగරියාන යෝගයේ කියන්නේ මේ දවස් කොටස් පහකට බෙදාගෙන එයින් කොටස් හතරක්ම පියවරක් ගානේ භාවනාවෙන් ඉන්ද උපදෙස් දෙනවා. නීවරණ යටපත් කරමින් භාවනාවෙන් ඉන්දෝනේ කොටස් හතරකදී. රාත්‍රියේ මැදියේම නිදා ගන්නට ඕනේ. අද කාලේ මැදියේම හැටියට ඔරලෝසු පැයෙන් රාත්‍රී 10 සිට 2 දක්වා ඉතින් ඒ කාලේ යාම ගණ්ඩි කියලා gediy ගැහිමක් තියෙනවා ඒ කාල සටහන් පෙන්වන්නේ. ඉතින් ඒ හේතුව රාත්‍රියේ මැදියම් කාලයේ අපේ ඉඳුරන් නිදා ගන්නවා. අපේ ඇස කන ආදී සියලුම ඉන්ද්‍රියන් හිත වැඩ කරන ඉන්ද්‍රියන් නිදි ගන්නවා. අපි වැඩගන්නේ මහන්සියෙන්. වැඩගන්නේ මහන්සියෙන් නිසා විශාල ප්‍රමාණයක සෛල කොටස් හානි වෙනවා. ඒක නිසා සිදුවෙන්නේ කොච්චර ඉගෙන ගත්තත් මතක හිටින්නේ නැහැ. කියන දේ වැටහුණාට මතක හිටින්නේ ඒ මොකද මතක තබා ගැනීමේ කොටස් තමයි හානි වෙලා තියෙන්නේ. මනෝ වෛද්‍යවරයෙක් අපි ඉදිරියේ කියනවා ස්වාමින් වහන්සේ එක දවසක් නිදි මැරුවොත් හානි වෙන සෛලේ කොටස 100ට 100ක් නැවත වැඩෙන්නේ වැඩිම ගානේ 180ක් නම් වැඩි. අනිත් පිස්ස හැමදාම අඩු වෙනවා. මේව දිනපතාම නිදි මැරීමෙන් සිදුවෙන්නේ මොලේ අවශ්‍ය වෙන නිසා සියුම් වූ රූප කලාප රාශියක් අහිමි වීමයි. ඒකෙන් ධාරණ ශක්තිය අඩු වෙනවා, ප්‍රතිභාන ශක්තිය අඩු වෙනවා, වැටහීමේ ශක්තිය අඩු වෙනවා, කපිකත්වය අඩු වෙනවා. මේ වාගේ කතානක් වෙනස් වෙනවා. නිදි මැරීම නිසා ඇස්වලටත් අස අපහසුතා එනවා. ඒ වගේම ආහාර පාන අරුචියක් ඇති වෙනවා, පිත් රෝග ඇති වෙනවා. සමාත මනෝවෛද්‍යරුන්ගේ ප්‍රතිකාර ගන්නත් සිද්ධ වෙනවා. මේ වාගේ බොහෝ පරිබෝධයක් තිබෙමින් සරුවඥන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ මැදියම රාත්‍රියේ අවදියෙන් ඉන්න එපා. ඒ කාලේ හිතට ගතක පහසු විවේකයේ සඳහා සැතපෙන්නට ඕන දකුණු ඇලෙන්. එහෙමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කාලසටහන හදාගන්නට ඕනි කියලා මම උපදෙස් දෙනවා. හැබැයි දරුවෝ කියනවා ස්වාමීන් අපට පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. මම කියනවා මම කියන්නම් වෙලාව ලැබෙන හැටි කියලා. ඒ වෙලාව ලැබෙන හැටි මම උගන්වලා දෙනවා. ඇත්ත වශයෙන් ඒක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිපාණේ ලාගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. පාන්දර 4ට අවදි වෙලා පළමුවෙන්ම කුස පෙරෙන්ද නිවුණු උණුපැන් නිවිච්ච උණුපැන් පානය කරන්න. සමාත බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්මන් දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්මැඳලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාගන නිමවා පිරිසුදු වෙලා තමන් බුදුන් වඳින තැනට එන්න. බුදුන් වඳින තැනක් නැත්නම් නිදා ගන්න ඇඳට හරියෙන්න. ඇවිල්ලා තමන්ම පන්සිල් සමාදන් වෙනවා. ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියන් සබ්බම් මේ ගාථා කීපේ කියලා බුදුන් වඳිනවා. කමකෙනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිවීමක් නෙමෙයි හිත තැන්පත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා දෝන පණින විසිරෙන සුළු සිත එක්තන් වීමට පුරුදු වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආස්වාස එකයි එකයි එකයි කියලා ඉවර වෙනකම් මහන්සි නැතුව හිතෙනවා. හුස්ම හෙලනකොට ප්‍රශ්වාස එකයි එකයි එකයි ඉවර වෙනකම් හිතෙනවා. අයම හුස්ම ගැනීමේදී ආස්වාස දෙකයි දෙකයි දෙකයි හෙලනකොට ප්‍රශ්වාස දෙකයි දෙකයි දෙකයි මේ ක්‍රමයෙන් අතකෝ 10ක් දක්වා ඊළඟ ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා 8ක් හෝ 10ක් ගණන් ගන්න. කොහම රවුන්ඩ් 3-4ක් යනකොට විනාඩි 15ක් විතර පිරෙනවා. ඒ විනාඩි 15 දී Tamange හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා තන්පත් බවක් පිහිටලා තිබුණා. සමහර සමහර දරුවන්ට පුළුවනි පැය භාගයක්ම හරි ඉන්න. ඒ නින්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සිහිය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. ඒ වගේම ගත හිත කර්මන්නේ වෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොටම ඒක පාඩම කියවන්න පටන් ගන්නෙ නෑ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගන්න බැලීම. ඒ මොකද නිතර අපේ හිතේ හා මෙහා විසිරී විසිරී පවතින්නේ. ඒ විසිරෙන සිත එක්තන් කිරීම තමයි හුස්ම ගැන බැලීම. හුස්ම ගැන විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනස හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතකට එනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මෙහෙම පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදාසියේ ලෑස්ති කරන එක පාට පටන් ගන්නෙ නෑ. පළමුවෙන් කරන්නේ විනාඩි භාගයක් තරම් හුස්ම ගැන බලනවා. හුස්ම ගැන බලලා ඊට පස්සේ ලියන්න සටහන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර විට කියවීමේදී, ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 17 හිත හිතා ඉන්නේ නැතුව කල යුතු වන්නේ මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බාන විනාඩි භාගයක්. ඊටාම කෙට වෙලාවක් එක පාරටම ඒ පැරණි කියපු කරපු ඉගෙනගත් දේක පාට මනසට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මහන්සි නෑ. මේ වගේ තමයි සමහර විට යම් වචනයක් යම් දෙයක් වටහා ගන්න බැහැ. එහෙමනම් ඒ සඳහා ධාතේ හිත හිතා වෙහෙසෙන්නේ නැතුව මට මේ කාරණේ හරියට නිවැරදිව වැටහෙවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. එක පාරටම මේකේ නිවැරදි පිළිතුර වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ උපදේශ අනුගමනය කරන දරුව කරලා පුදුම විදිහේ ආචාර්ය ප්‍රතිඵලන ලාගත්. මේට අවුරුදු 10කට ඉස්සර වෙලා 9කට ඉස්සර වෙලා 1997 ඔක්තෝබර් මාසේ එක මව් කෙනෙක් තමන්ගේ පුතා ඉස්සරහට තියාගෙන මට ආරාධනයක් කළා ස්වාමීනි මේ දරුවා විදේශ අධ්‍යාපනයකට යන්න දැන් සූදානම්. හැබැයි මේ දරුවාට බොහෝම දුර්වලයි ගණන් ශාස්ත්‍රය. සමානයේ 100ට 8ක් 10ක් තමයි ලකුණු ලැබෙන්නේ. එනිසා ස්වාමීනි දැන් මේ දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න ඉන්න බැවින් පළමුකොට ප්‍රවේශ පරීක්ෂණයක් පේනවා මේ දරුවාට ආශිර්වාදයක් ආවාදයක් දෙනු මැනව කියලා. ඉතින් මේ උපදේශ ටික මම බොහෝම පැහැදිලි කරලා දරුවාට කිව්වා. එදිට නූලකුත් දුන්නා. සති දෙකකින් පමණ ඒ ප්‍රවේශ විභාගයේ පරීක්ෂණයේ පැවැත්ුණා. 33 දෙනෙක් ශිෂ්‍යයන් ඉදිරිපත් වෙලා තිබුණා. පුදුමේ කියන්නේ ඒ කුඩා දරුවා දොඩ වයස අවුරුදු 19ක 20ක තරම් කුඩා කාලේ පටන් අපි ගැන විශ්වාසය තිබුණා ඒ දරුවා. කුඩා කාලේ පටන් අපි ගැන දන්නවා හොඳට. එනිසා අපි කියපු උපදේශය හරියට අනුගමනය කළා. මේ අනුගමනය කිරීමෙන් මොකද ලැබුණු ප්‍රතිඵලය? ගණන් පත්තනයේතම 120ක් ලකුණු ලැබුවා. අනේ සියලුම පිළිතුරු පත්‍රවලට 100ට අඩු නැහැ. පසුව මේ පරීක්ෂණය කළ ගුරුවරු අනිත් ශිෂ්‍යයන්ට පෙන්නලා තියෙන මෙන්න පිළිතුරු ලියන හැටි බලා ගන්නයි කියලා. අන්තිමේ 32 දෙනාගෙන් පළවෙනියා වුණා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ කරගෙන දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලොකු තත්ත්වයකින් ජීවත් වෙනවා. ඒ මක්නිසාද හිත තන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති භජානාති මානේ සමාධිය වඩන්න සමාහිත භික්ෂුව හැම දෙයක්ම තත්වාකාරයෙන් දකිනවා දනිනවා ඒ කිව්වේ හිත සංපත් වීමෙන් තමයි නුවණ පහළ වෙන්නේ. නුවණ පහළ වීමෙන් තමයි ධාරණ ශක්තිය ඇති වෙන්නේ. ඒ ධාරණ ශක්තියට කියනවා අපේ අභිධර්ම පිටකයේ ඥාන පූර්වාංගම සතිය කියලා. ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්න. ඥාන කිව්වේ එතන තමන් කියවන දේ අහන දේ තේරුම් ගැනීම. තේරුම් ගන්න දේ සිහියේ තබා ගැනීම තමයි ධාරණය. අර සෝතාවධානී පඤ්ඤා සුතමයේ ඥානං කියලාක් තියෙනවානේ. දසත්‍ය ඥාන වල පළමු යන්නේ. එතකොට සෝදාව සෝතාවධාන කිව්වේ කන යොමු කරගෙන ගුරුවරයා කියන දෙයට හොඳට අහුම්කම් දෙනවා නුවණින්. නුවණින් අහුම්කම් දීලා ඒක හිතේ තබා ගන්නවා. ධාරණය කර ගන්නවා. ඒකට කියන්නේ සුතමය ඥානය කියලා. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතිය උපදවා ගන්නටයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. මේ ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබාගන්නේ මතක තබාගත් දේ තේරුම් නැවත නැවත විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ සති පූර්වාංගම ඥානයෙන්. සිහිය පෙරට කොට ඇති ඥානයෙන්. ඒ මොකද දනාගත්ත දේ සිහියෙන් දනාගත්තේ ඒක මුල් කොටගෙනයි අර්ථ වටහා ගන්න වැඩිපුර. අන්න ඒක නිසා ඥානපූර්වාංගම සතියෙන් යමක් දරා ගන්නවා. සතිපූර්වාංගම ඥානයෙන් දරාගත දේ අර්ථ විවරණය කළ තේරුම් කර ගන්න. මෙන්න මේක නිසා මේ අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවීම ඉතාම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් අපි ඉගෙන ගන්න කාලේ සාමාන්‍ය කාලේ එවාගේම උපසම්පදා වෙච්ච නවක කාලේ අපි බොහොම පාඩම් කරනවා. අපිට තියෙනවා පාඩම් කරන්න මහා සාගරයක්. ඒ මොනවද ත්‍රිපිටක ධර්මය. ත්‍රිපිටක ධර්මයේ තරම් විශ්වවිද්‍යාලයක් ලෝකේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හරියට අධ්‍යයනය කළා නම් ඒ තරම් දැනුමක් මොනම කෙනකින්වත් වෙන ලැබෙන්නේ නැහැ. ඒ තරමට පුදුම විදිහේ විශ්ව දැනුමක් ත්‍රිපිටක ධර්මයේ තුලින් ලැබෙනවා. ඉතින් අපිට පාඩම් කරන්න තියෙන්නේ මට පාඩම් කරන්න ලැබෙන්නේ කයයි. හැබැයි අපේ කාලසටහන හරියට තත්පරයට අපි අනුගමනය කරනවා. උදේ පාන්දර 3:50ට අවදි වෙන්නේ. විනාඩි 10කින් මූණකට සෝදාගෙන දැන් පන් පානය කරලා වාඩි වෙනවා හතරට. පයක්ම ආනපාන වඩනවා. මේක තමයි අපේ පාඩම් කිරීමේ අත්‍යවාරම. පයක් පාඩම් කරනවා පාන්දර පහ වෙනතුරු. පහින් පස්සේ අපේ තියෙනවා බුද්ධ වන්දනා වතපිරිවෙත වතපිරිත ඒ වගේ මෙත් භාවනා. හයට අපට වත් පිළිවෙත් තියෙනවා. පයක් තියෙනවා. හතට පමණ අපි හීල් දානියමක් වළඳනවා. 7:30ට පමණ පාඩම පටන් ගන්නවා කට පාඩම් කරන්නේ. 8:30 වෙනකොට පාඩම් දෙන්න සූදානම් වෙනවා. ඔය පය ඇතුළත පාඩම් කරනකොට අපි පුරුදු කරලා තියෙන ආනාපාන සතියේට සිහිය පිහිටුවාගෙන පාඩමට හිත යොදන්නේ. ඒක නිසා සිදුවෙන්නේ එක වරක් හිතින් කියවනකොට මෙන්න හිතේ ඇඳෙනවා මේ වගන්තිය. නැත්නම් ගාථාව. දේශනයක් කියන්නේ ඉස්සර හිතේ ධාරණය වෙලා. අන්තිමේදී පාඩම් දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගියාම කයක් මදි වෙනවා. ඒ නිසා කියනවා ආ දැන් ඇති දැන් ඇති. බැලුවාම මුල මැද අග කොහොම කටපාඩමින් කියන්න පුළුවන් මොකක්ද මේ අහස්කම? ඒකනේ පාඩම් කියන්නේ දෙහෙත් දීලා නෙමෙයි. ඔය සරස්වති චෛලේ දීලා නෙමෙයි. මේ පාඩම් හිතෙන තියෙන එකම පිළිවෙත තමයි සිහිය පුරුදු කිරීම, තන්පත් කිරීම. ඒකට ඇති එකම ප්‍රතිකාරයේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නැමැති ආනාපාන සතිය පුරුදු කිරීම. මේ ගැන අපි බොහෝම සාවධානව පුරුදු කරන්න ඕනේ. මට මතකයි මෙම විශ්වවිද්‍යාලයේහි මහාචාර්යවරියක් හිටියා. දැන් ඒ තුමා විශ්‍රාම ඇති. දැන් අවුරුදු 30කට පමණ ඉස්සර මට සම්මුඛ වුණා. එතුමා කියනවා ස්වාමින් වහන්සේ මම අවුරුදු 20 සිට දැන් මගේ වයස 40ක් පමණ වෙනවා කිව්වා. ඒ අවුරුදු 20ම මම ආනපාන සතිය වඩනවා. උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවර අවුරුදු 5ක් කටයුතු කළා කවදාකවත් ප්‍රතිශ්‍යාවක් හදෙන්නේ නැතුව මම බොහොම නිරෝගීව ගතකෙලිය ආශ්වාස ප්‍රශ්වාස ආරමුණු කුරුදු කිරීමේ ඒ නිසා මගේ අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව නිමවාගෙන ශ්‍රී ලංකාවට එන ලැබුණා මෙම ගංගොඩවැල විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේදී මිනිත්තු මිනිත්තු 3ක් හරි නිවාඩු ලැබුණා නම් පොටුවේ ආශ්වාස ප්‍රශ්වාස ආරමුණේ තමයි සිහි පිහිටුවා ගන්න කියලා ඔය අතර එක දවසක් සිද්ධියක් කිව්වා රාත්‍රියේකින් Taman තනියම එහෙම ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට පාට අහසේ ඉඳලා පොළවට කඩා වැටෙනා වගේ එකක් වුණා. එලා බය ඇතුණලු. ඊට පස්සේ එක කරන්න බෑ. අනපාන කරන්න බෑ. නමුත් මෙතුමාට වැටහුණ මම බුදු ගුණ සිහි කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ හිතින් නවා ගන්න ඕනේ කියලා බුදුරුව ගැන හිත හිතා ඉන්නවා. හිතනකොට ආයමත් ආනපානෙට හිත වැටුණා. ඊට පස්සේ ආයමත් බොහොම ලස්සනට ආස්වාස ප්‍රාස්වාස හරමුණේ සිහිය පිහිටෙනවා. මොනතරම් වාසනාවන්ත සිද්ධියක්ද මේ සිය වචනයෙන් අපට කියපු කතාවක්. ඉතින් අපි කාට වුණත් මේ වාගේ පුරුදු කරගන්නවා නම් මොනතරම් ප්‍රතිඵලපට නෙලා ගන්න පුළුවන්ද? අතමනක් නෙමෙයි. මේ අපේ මනස දියුණු කර ගැනීමෙන් සිහිය දියුණු කර ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අපට ඉතා උසස් සම්දමින් දියුණුවක් ලැබෙනවා වගේම මේ ආධ්‍යාත්මික වශයෙන් උසස් ආબોධයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් වදාළනේ සමාහිතෝ යථා භූතං පස්සති. හිත තන්පත් වෙන්න වෙන්න නුවණ පහළ වෙනවා. අපි මේ ලබන ලෞකික නුවණ පමණක් නෙමෙයි. උසස් ඥානෙ ලබන්නත් ඒක පදනම් වෙනවා. ධ්‍යාන සමාධි සමාපatti උපදවන්න අභිඥා බල උපදවන්න මාර්ගඵල උපදවන්න පවා ඒ ශක්තිය අපට පිහිට වෙනවා. අපේ බුදු සසුනේ ශික්ෂාකාමින්ගෙන් අගසන්පත් වූ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ කල්ප ලක්ෂයක් දරුම් පුරාගෙන ආපු කෙනෙක්. උන්වහන්සේ වඩාත්ම පුරුදු කළ තිබුණේ සසරදී ආනාපාන සතිය. ආනාපාන සතිය. උන්වහන්සේ වයස 16 දී උන්වහන්සේ පැවිදිුනේ වයස 7 දී වයස 16 වෙනකොට බොහෝම ලස්සන රූපකාය සම්පත්තිය. එක දවසක් බුදුරජාන් වහන්සේක පිළිසුඳර වඩිනවා. සවැත් නුවර ජේතවනාරාමේ වැඩි ඉන්න කාලෙක මේ වඩිනකොට බුදුරජාන් වහන්සේගේ පාත්‍රයයි දෙපටි සූරයයි මේ රාහුල ස්වාමීන් වහන්සේ ගාතේගෙන යන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ තීවරග්ගානේ භාවනාවකින් ගියේ නමුත් අර තරුණ වයසේ හැටියට හිතේ මේ දේ ඇලෙනවානේ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පාද දිහා බැලුවා. තමන්ගේ පතුල් දෙක බැලුවා. බැලුවම එක හා සමානයි. ඊට පස්සේ සරුවක්යන් වහන්සේගේ ශරීරය දිහා බැලුවා. තමන්ගේ දිහා බැලුවා එක හා සමානයි. වර්ණයේ දිහා බැලුවා එක හා සමානයි. ඉතින් උන්වහන්සේ මහා බුදුරජාණන් වහන්සේ වගේමනේ මම කියලා හිතනකොට මේන්න බුදුරජාණන් වහන්සේ හිත බැලුවා. බැලුවලා ආපස්සට හැරුණා એટલે කිව්වා රාහුල යෝම හිතන් දෙපා. ඔය හිතන එක තෘෂ්ණාවයි, දෘෂ්ටියයි, මාන්නයයි ඕක ඇති වෙනවා. ඒ සංහිතන්නේ නේකම්මම රූපං නේකම්මම නේසෝහමස්මි නෙමේ සෝවත්තා. මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මමත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්න. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු අවදීමක් ඇති වුණා. නගලා කිව්වා ස්වාමීනි රූපේ පමණක්ද වේදනාව සංඥාව සංකාර විඥානත් කලේ තුද එහෙමයි රාහුලය ඒ ස්කන්ධ පහම විදිහට හිතන්නේ එකක් එකක් ගන්න මේක මගේ නෙමෙයි මගේ ආත්මෙත් නෙමෙයි මමත් නෙමෙයි කියලා හිතන්නේ ඔය තණ්හා දික්කමාන තුනද ප්‍රතිපක්ෂ මනසිකාරය රාවල ස්වාමීන් වහන්සේ සංවේගයක් ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පාත්‍රය අතට ගනු මැනව ගත්තා. ස්වාමීනි මම අද ආපස්සට යනවා. උන්වහන්සේ හිතුවා මං අද දානි ගන්නේ නැහැ. ඒ මොකද මේ හිත দমনය කරගන්නේ. තරුණ වයසේනේ පාරට කිට්ටුව පේන තැන ගහක් මුලක වාඩි වුණා. හැන්දෑව වෙනකන් ඔතන වාඩි වෙන්නයි අදිෂ්ඨාන කරගෙන හිටියේ. ඉතින් බුදුරජාන් වහන්සේ දා නිවන් තිබුණා එන්නේ නැහැ. සරුවත් මහ රහතන් වහන්සේ පස්සේ එනකොට දැක්කා. සරුවත් මහ රහතන් වහන්සේ කියාගෙන ගියා රාහුලේ ආනපාන සතිය වඩා නානපාන සතිය වඩා. ඒ තුන් වහන්සේ දානෙ කියන්නේ වෙන කෙනෙක්වත් දාන ටිකක් එන්නේ නැහැ. බලාපොරොත්තුුනේ නේද? ඒවත් වළඳන්නේ නැහැ කියලා හිතාන නිසා වෙන්නේ. අන්තිමේදී හැන්දෑවේ සාවල ස්වාමින් වහන්සේ වැඩියා ගම්ද කුටිය වෙතට සරුවක් යනවටද වඳින්නේ. සරියුත් මහරහතන් වහන්සේ තුතින් දාවා. ඒ වෙලාවේදී රාහුල ස්වාමින් වහන්සේ වැඳලා කියනවා ස්වාමීනි මට මේ ආනාපාන සතිය තව විස්තර වශයෙන් අහගන්න ඕනේ. සරුවක්යන් වහන්සේ වදාලා හොඳයි. රාහුලේ පළමු කොටේ මෛත්‍රී වඩන්න. ව්‍යාපාදේ යටපත් වෙන්නයි. දෙවෙනුව කරුණා වඩන්න. හිංසාව යටපත් වෙන්නයි. තුන්වෙනුව මුදිතා වඩන්න. අරකේ යටපත් වෙන්නයි. හතර වෙන උපේක්ෂාව වඩන්න අටගේ යටපත් වෙන්නයි. පස් වෙනද අසුභේ වඩන්න මේ දෙතිස් කුණපේ යන රාගේ යටපත් වෙන්නයි. හය වෙනද අනිත්‍ය සංඥා වඩන්න සියලු සංස්කාර අනිත්‍ය බවමනේ කරන්නේ. මාන්නේ යටපත් වෙන්නයි. හත් වෙනද ආනාපාන සතිය වඩන්න. මෙන්න ආනාපාන සතිය වඩන පිළිවෙල කියලා 16 ආකාරයේ ලක්ෂණට විස්තර කළා. දැන් ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම ධෛර්යමත් වුණා. උන්වහන්සේ වැඩිය අන්දවණේට. අන්දවණේ කියන්නේ ජේතවනාරාමෙන් යොදුනක් දුර තියෙන වනාන්තරයක්. ඔතෙන් ගිහින් භාවනා කරනවා. දැන් ඉතින් උන්වහන්සේ ගිහිත අදාළම ප්‍රතිඵල ගන්නටයි. හැබැයි වැඩි දවසක් ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනුණා රාහුල ස්වාමීන් වහන්සේගේ නුවණ දැන් බොහෝම දියුණුයි. ඒ මොකද මෛත්‍රී වඩනවා කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ෂා වඩනවා. පිළිකුල් භාවනා වඩනවා, අනිත්‍ය සංඥා වඩනවා, ඊට අනතුරුව ආනපාන සතිය වඩනවා. ඊළඟට දැන් තියෙන විපස්සනාට හරවන්නටයි කියලා සරුවක්යන් වාසේ නුවණින් දැනගෙන දෙතෙන්ද වැඩියා. වැඩිලා දේශනාවක් කළා විපස්සනාවට යොමු වෙන දේශනාවක්. චූල රාහුල වාද සූත්‍රය. ඔය වෙනකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ මෙසේ කෙනෙක් නෙමෙයි. පළමුවෙන් මේ තනතුර පතාගෙන පින්කලේ හිව් මතුරා බුද්ධ ශාසන කාලේ කෝටි ලක්ෂ ගණන් දෙනෙක් උන්වහන්සේක නිවන් දකින්න පින් කරගෙන ආවයි දාපටක්. ඒ සා විශාල දෙව්ලෝ බමලෝ දසදහසක් වල ඉඳලා ආවනේ මේ බණ වේලාවට ඇවිල්ලා මේ රාහුල ස්වාමීන් වහන්සේට මේ දේශනාව කරද්දී අරිහත්ත්වයේ සිද්ධ වෙනකොට අර අහසේ පැමිණ සිටි දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් දෙන රහත් තුන අසංකේයයක් පිළිස සෝවාන් ආදී යටමාර්ගඵල ලැබුවා. එතන සඳහන් වෙනවා මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ පෙර ජාති ජාතින්දී බුදුසසුන්ෙහිදී අබුද්ධෝත්පාද කාලවල තවුස් පැමිණෙනොත් මේ ආනපාන සතිය පුරුදු කරලා තියෙනවා. ඒක නිසා ආනපාන සතිය ගැන සරුවක් යන් වහන්සේ උපදෙස් දෙද්දී කියා සිටියා ආනාපාන සතියේ රාහුල භාවිතා බහුලීකත යාපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතා විරුද්ධං නිරුද්ධං තිනෝ අවිදිතා රාහුලේ මේ ආනාපාන සතිය මෙහෙම දිනු කරගත්තාම තමන් පිරිනුවම් පාන අන්තිම මොහොතේදී අන්තිම හුස්ම රැල්ල සිහියෙන්ම පවත්වන්න පුළුවන් කියලා. ඒ තරමට සිහියක් දිනු වෙන ආනාපාන සතිය. එනිසා අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ලබන සියලුම දෙනා අදිස්ථාන කරගන්නවා නම් වටිනවා අපේ මේ අධ්‍යාපන කටයුතු 100% සාර්ථක වීම පිණිස දියුණු වීම පිණිස මේ රාහුල ස්වාමීන් වහන්සේට මින් මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පිළිකුල අනිත්‍ය මේවා අරමුණු කරගෙන මෙනෙහි කරමින් ආනාපාන සතියෙන් අපර දියුණු කරගන්න ලැබේවා කියලා පුදුම දෙයකට අපි අදිෂ්ඨාන කරන තියෙන්න ඕනේ ඔය මා මුලින් සඳහන් කළේ මගේ හපංකමක් එහෙම නෙමෙයි. ඒ කාලේ අපට පුරුදු කරපු දෙයක්. ඒ කාලේ අපේ ගුරුතුමන් වහන්සේලා උපදේශ පරිද්දෙන් මේ ප්‍රයක් තරම් කෙටි වේලාව තුල ආනපාන සතිය වැඩිමින් ප්‍රයක් ඇතුළත කරන පාඩන මුළු දවසේම අමතක නොවි ඒක ගුරුතුමන් වහන්සේලාගේ සිතට පුදුම විදිහේ සතුටක් ගෙන දෙමින් ධාරණ ශක්තිය ඇති කරගන්න පුළුවන් වුණා. සමහර ශිෂ්‍යෝ මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔය පාඩම් හදා ගන්න මේ දෙහෙතක් කියනවා අපට කියන්න කියලා. ඉතින් මම කියලා මෙන්න මේක දෙහෙත. උදේ පාන්දර 4ට ඉස්සෙල්ලා අවදි වෙන්නේ. හතර ඉඳලා පහට ආනපාන සතිය වැඩන මෙන්න මේකයි දෙහෙත කියලා. අත් වශයෙන් එහෙම කරනවා නම් කාට වුණත් ප්‍රතිඵල සාර්ථකයි. ඉතින් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් හැටියට අපේ අධ්‍යාපන කටයුතු, එවාගෙම අපේ ජීවනෝපාය කටයුතු හැම දෙයක්ම අපට නිවනට උපනිශ්‍රේ වෙන හැටියට පවත්වා ගැනීමයි. නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද? අපේ සිත සෑම කල්ලිම යෝනිසෝ මනසිකාරයෙන් එවත් නුවණට හොරුව කල්පනා කරන සිතක් බාට පමුණවා ගැනීමෙන් තමන් කරන හැම දෙයකදීම තමන්ගේ හිත පිරිසුදු වෙනවා. සකිත පරියෝදපණං කියන හිත පිරිසුදු වීමේ බුද්ධ ශාසනය අනුගමනය කළා වෙනවා. හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන අකුසලෙන් වළකිනවා. අකුසලෙන් වළකෙන්න වළකෙන්න කුසල් සිත් වැඩි දියුණු වෙනවා. කුසල් සිත් වැඩි දියුණු වෙන්න වෙන්න සිත වඩ වඩා පිරිසුදු වෙනවා. මේ තුන ඒකාබද්ධ ධර්මතා තුනක්. ඔය තුන හඳුන්වනවා සීල සමාධි ප්‍රඥා නමින්. සීල සමාධි ප්‍රඥා නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලෙන් කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග තුනේ. සමාධියෙන් කියවෙනවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග තුන. එවාගෙම ප්‍රඥාවෙන් කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග දෙක. එතකොට මේ කියන අකුසලයෙන් වැළකීමේ සීලයෙන් මාර්ගාංග තුනක්. එවාගෙම කුසල් සත් වැඩි දියුණු කිරීමේ සමාධියෙන් මාර්ගාංග තුනක්. හිත දියුණු කිරීමේ නුවණ දියුණු කිරීමේ ප්‍රඥාවෙන් මාර්ගාංග දෙකක්. මේවා වැඩි දියුණු කර ගැනීම නිසා අපි සිදු කරන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කර ගන්නවා. කල්ප කෝටි ගණන් සංසාරේ ගෙනියන මේ රුක්ණාව ප්‍රධාන කොට ඇති උපක්ලේශයන් තුනී කර ගන්නවා. කල්ප කෝටි ගණන් පමා නොවේ නිවන සමීප කර ගන්නවා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය ශ්‍රේක මාර්ගෙහි වැඩි දියුණු කර ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිතින් සිතට අපි ලං වෙන හැටි. බුද්ධ ශාසනය කියන්නේ මෙහෙමයි. එනිසා බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට අපි මේ කරන මෛත්‍රිය, මේ කරුණාව, මේ මුදිතාව, මේ උපේක්ෂාව, මේ පිළිකුල් මානසිකාරය මේ අනිත්‍ය මානසිකාර ඥානාපාන සති මානසිකාර අපට ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න උපකාර වෙනවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන අතර බෝධිපාක්ෂ ධර්ම 37ක් මේ සිටේ වැඩි දියුණු වෙනවා. එමන්ගින් අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිත නැත්නම් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සමීප වෙනවා. ඒක නිසා අපේ පුණ්‍යවන්ත ජීවිතය සැබෑ බෞද්ධ ජීවිත බවට පත් වෙනවා, සීලවන්ත ජීවිත බවට පත් වෙනවා, ඥානවන්ත ජීවිත බවට පත් වෙනවා. එවාගෙම සාර්ථක ජීවිත බාටපත් වෙනවා මෙලව ජය ගන්නවා පරලොව ජය ගන්නවා සසර ජය ගන්නවා කෙලෙසුන් ජය ගන්නවා ආත්මේ ජය ගන්නවා අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ පැමිණි අමා මහ නිවනට සපත් වෙනවා ඉතින් මේ අනුව සලකා දැන් අපි සැනසෙමු අද මේ මොහොතේ මෙම විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ මඟින් කළ කාරුණික ආරාධනයේ පරිද්දෙන් ඉතා කෙටි වේලාවක අනුශාසනාවක් සඳහා අපට පැමිණෙන්න ලැබුණා. ඒ බොහොම සන්තෝෂ වෙනවා. මේ සමීපයේ ඉන්න බොහෝම ධර්ම අපේ සහෝදරියක් වගේ මව්පිරි. ඒ තමයි මේ ග්‍රේස් කුණරත්න මහත්මනි. එතුමියයි එතුමියගේ මිත්‍ර මිත්‍ර තව ඉන්නවා කල්යාණ මිත්‍රෙක් ශ්‍රියන්තේ මහත්මිය. ඒ දෙන්න බොහොම උනන්දුවෙන් මීට අපට මතක් කරලා තිබුණා. මේ විස්තරක් මට ආරාධනා තිබුණ නමුත් අවස්ථාවක් ලැබුණේ ඉන්නට. ඉතින් අද මේ අවස්ථාව හොඳින් සිද්ධ වුණා. ඉතින් අපේ මේ සංවිධායක මණ්ඩලය බොහොම කරුණාවෙන් කටයුතු සංවිධානය කර දුන්නා. ඒකම දැන් මේ පැයකට ආසන්න කාලයක් සීලයක පිහිටා පැය භාගයක් ප්‍රමාද වෙලා පටන් ගත්තේ නමුත් මේ දැන් නිමාව දක්වා නොසෙල්ලී බොහොම සංසුන්ව මේක සමන් දුන්නා. එනිසා අපි සෑම දිනාගේ චිත්තසංතාන තුල මෙතෙක් වේලා පහළෝනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන වචනා ධර්ම ශක්තියක්. ඒ ධර්ම ශක්තිය අපේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම මුදුන් පමුණවා ගන්නට ශක්තියක් හේතුවක් වේවා. එවාගේම අපි අද මේ සනසිල්ලේ සුගති මඟ නිවන් මඟ අනුගමනය කරන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුර නොවි අතුරු දහන් නොවි මන මාන්‍යාගම් අඳුරකින්වත් අඳුරපත් නොවි ගගනතලයේ සඳහිරු මඩලමින් දිදුලමින් බැබලමින් අපරාජිත විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයෙන් තුන් ලෝකේතම ආලෝකයේ පැතිරීමෙන් නිර්මලව පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට අප මේ රැස් කරගන්න ධර්ම ශක්තිය ආශිර්වාදයක් වේවා උන්වහන්සේලාට සීල සමාධි ප්‍රඥා පූර්ණේ කර ගනිමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන අභිඥා ලාභී වෙමින් විපස්සනා ඥාන වඩමින් මාර්ගඵල නිර්වාණය දක්වා යමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපේ මේ ධර්ම ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත යම් තාක් මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සත්මතු පරම්පරාවක හෝ ඊටත් එපිට හෝ ඥාතීන් එතොත් ඒ සැමට මේ කුසල් බැලෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ අමා මහ නිවන් සුවත් වේවා ආරක්ෂක දෙවි දේවතා මොනොල්ලේ මෙපින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වී අපට ධාර්මික ආරක්ෂාව සලසා දෙත්වා පතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතා හිතමඳ සෑම සත්‍යන්ත මේ කුසලයේ ලෝයේ ලෝතුරා සුවපිනිස හේතු වේවා මේ කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රානුභාව බලයෙන් දෙවි දේවතා මඳුල්ලගේ ආශිර්වාදයෙන්, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිතුමාණන්, උපකුලපතිතුමාණන්, පීඨාධිපතිතුමාණන් ආදී කොට ඇති ගුරු මඳුල්ලටත්, එවාගේම ශිෂ්‍ය ශිෂ්‍යා පිරිසටත්, සේවක සේවිකාදීනටත් සහභාගී වූ සෑම දෙනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපාපන උපද්දර ග්‍රහ දෝෂ දුරු වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණේ අසීමිත පිහිට සැලසේවා කුසල් අරමුණෙන් සමාධිය සිතින් මෙත් සිතින් සැපසේ නින්දියාව සැපසේ අවදි වේවා නපුරු සීන නොකෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොර සතුරු ගිනිජල වශයෙන් සාමියා මුදා විපත්ති වලකීමා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමේ ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානී යසේ තුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් <clears throat> අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිතූ පැතු යහපත් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතරේ ශාස්ත්‍රීක වේවා දෙනිසා සතවර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිටින් සැමට දීර්ඝාස ලැබේවා. අපේ කාලසටහන වශයෙන් කියතු එකම කාරණේ තමයි පාන්දර හතරට අවදි වෙලා රාත්‍රී 10ට නිදාගට නිදා ගන්නවා භාවනාවෙන්. ඔය විදිහට විනා ප්‍රය 18ක් තිස්සේ ගන්න උත්සාහය සාර්ථක කර ගැනීමට මේ ආනපාන සතියෙන් පුදුම විදිහේ ශක්තියක් ඇති වෙනවා. අර පැය ගණන් නිදිමරාගෙන කරන්න අවශ්‍ය වන්නේ නැහැ. පැයක් කරන වැඩේ පැය භාගෙන් නිම කරන තරමට ශක්තියක් ලැබෙනවා. මානසික වශයෙන් සිහිය නුවණ දියුණු වෙනවා. එනිසා අපි ඊටාම කරුණාවෙන් ආරාධනා කරනවා මේ අධ්‍යාපනයේ දේශින්න සදහවත් සහෝදර සහෝදරී පිරිසට ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුගමනය කරමින් සති සමාධි ඥාන ගුණ දියුණු කරගනිමින් මේ ජීවිතයෙහි තමන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් මුදුන් පමුණවාගෙන තම තමාගේ දෙමව්පියන්ද සැලකමින් ඥාති මිත්‍රාදීන්ට උපකාර වෙමින් අසල්වැසියන්ද ගම්වැසියන්ද රටවැසියන්ද ලෝවැසියන්දත් පිහිට වෙමින් බෝසත් ගුණ ඇති කිරිසක් බාටපත් වෙලා මෙලවත් පරිලවත් ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසී වදාළේ සදාකාලික සැප ඇති අජරාමර සංඛ්‍යාත අමාමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය රත්නත්‍රාණු භාවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච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 පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ගෞරවයෙන් ස්වාමින් වහන්සේලා වැඩම කරවාගෙන දෙපා දෝ අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් සීලයක පීඨා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්පත් වූ කුසලානිසංස බලයෙන් සෑම දිනාට සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වී දෙලොව ජයගෙන අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු